සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ උද්දෘත කරමින් සඳහන් කරන ඇවැත්නි යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා මේ ධර්ම හතර තමන්ගේ సంతානේ ඇති බවට සාහිතික වෙනවනම් සමනුපස්සනය කරනවනම් ඇති බවට දකින්නවනම් නිත්තාවටම කියන්න පුළුවන් ඒකේනා කුසල ධර්මයන්ගෙන් පිරෙන්නේ නැහැ කියලා. ඒක තියෙන කුසල ධර්මයෙන් පිරිහෙන ක්‍රම හතර සහ නොපිරිහෙන ක්‍රම හතර තමයි මේ පරිහානි සූත්‍රයේ චතුක්ක නිපාතේ සඳහන් වෙන ප්‍රධාන තේමාව. සූත්‍රයේ සාරය. ඉතින් යනු අපි පිරිහීම සඳහා රාගයේ බහුල වීම රාග වේපුල්ලත්තේ දක්කලා දීලා තියෙනවා. නොපිරිහීම සම්බන්ධයෙන් නම් රාග තනුත්තං රාග ප්‍රමාණය ඉන්නේ තනුක භාවයටපත් වෙනවා තුනී භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් දෝෂ වේපුල්ලත්තම් හෙන්නේ හෙන්නේ තරහා ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් නුරුස්නා ගති වැඩි වෙන ගතියක් අසහනේ මානසික පීඩනේ වැඩි වෙන ගතියක් තියෙනවනම් අනිවාර්යයෙන්ම කුසල ධර්මයන්ගේ පිරිහීමක් සිද්ධ වෙනවා නිෂ්ඨාවටම සිද්ධ වෙනවා ඒ වගේම දෝෂ තනුත්වයක් ඇති වෙනවනම් තිස්සන මට කේන්ති ගියා දැන් අර කේන්ති යනකොට මට තේරෙනවා කේන්ති නා යනවා ඒ වුණාට මට දැන් පස්සේ හරි එක දැක ගන්න පුළුවන් ආදි වශයෙන් ඒකේ තුනී වීමක් සිද්ධ වෙනවා ඒ වගේ මෝහ වේපුල් නැත්තම් එnde ende ende ende අන්ජ බජල් අන්දමන්දයි මොනවා කරනවද දන්නේ කලීත නොකලීත පිළිබඳව තානා තාන පිළිබඳව දන්නේ නැත්තම් ඉතින් ඒක දැනගන්න ඕනේ කෙලින්ම අපායට තමයි කියලා. උළුව පල්ලෙහාටයි තියෙන්නේ වැටෙන වෙලාවේ කකුල් දෙක උඩටයි තියෙන්නේ කෙලින්ම අපාය තමයි. බෑ තේරෙනවා මට මෙච්චර කල් මං ඉඳලා තියෙන තකතිරුකමව මම මේ පැහිය වෙලා අයියා වෙලා අක්කා වෙලා හිටියට නමුත් කලියුත්තේ නම් මේක නෙවෙයි මෙන්න මේ ටිකයි කලියුත්තේ කියලා Tamanට තේරෙනවා නම් මගේ තිබුණ තකතිරුකම අඩුවෙමින් යනවායි කියලා ඊට වැඩි ලොකු ඥානයක් ලෝකේ ඇත්තේ නැහැ. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම යාට පේනවා කුසල ධර්මයන්ගේ පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. වර්ධනයක් සිද්ධ වෙනවා. මේ තුන සාකච්ඡා කරාට පස්සේ අන්තිමටම පෙන්වන්නේ හතරවෙනි කාරණා වශයෙන් ගම්බීරේසු කෝපනස ඨානාඨානේසු පඤ්ඤා චක්කුම් කමති. ඊටාම ගැඹුරු තැන නොතැන දැන ගැනීම ස්ථානෝචිත ප්‍රඥා පිළිබඳ ඒ ගැඹුරු ප්‍රඥාවට නිතරම නැමියාවක් තියෙනවනම් පිරෙන්නේ නැහැ. මට ගැඹුරු ධර්ම මොකුත් ඔන්නේ කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියලා හිටියනම් නැවගිරුණත් බෑන්චුන් කියාගෙන ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඊගාවට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක අර මැරෙන්න ඉස්සෙල්ලා කෙනෙකුට අවස්ථාව දීපුවාම අර පිරිහෙන පැත්ත යන කෙනාට හරි බයක්, චකිතයක්. ඒ වගේම මේ ආත්මනුකම්පාවක් ඇති වෙනවා. ඒත් එයාට තව ඉස්සරහට කල් තියෙනවනේ, ශාසනයක් තියෙනවනේ. බුද්ධ රත්නේ තියෙනවනේ, ධර්ම රත්නේ තියෙනවා, සංඝ රත්නේ තියෙනවා, සීලේ තියෙනවා. නමුත් කවුරු හරි මේ වෙනකොටමත් මේ පියවර අරගත්ත කෙනෙකුට නම් මේ බණ අහන්න අහන්න හිතෙනවා මේකමයි අහන්න ඕනේ. මේක තමයි කරගන්න ඕනේ කියලා ඒ ධර්මයේ විශේෂය ඒ කෙනාට තියෙන නැමියාව තමයි අන්තිම කාරණාවෙන් තියෙන. පුළුවන් තරම් බලනවා මේ ලෝකෙ මොන જાති විදියට අපිට උපදෙස් දුන්නත් Taman ගැලවිඥාව තේරුම් ගන්න ඕන. තන නොතන තේරුම් ගන්න ඥානෙ තියා ගන්න ඕන. කායි ළඟ තිබ්බත් වැඩක් නැහැ. මයි ළඟ තියෙන්න ඕනේ මම ඒකට නිතරම කැමැත්තක් දක්වන්න ඕන. එහෙම නැත්නම් කුසල පැත්තට නැමියාවක් තියාගන්න ඕන. එතකොට යාට පේනවා ජීවිතයේ තේරුමක් තියෙනවා කියලා. ඉතින් ඒකේ අර සමාජ විද්‍යාත්මක බැලුවොත් දැනට මේ විනෝඩ පව කරපු කෙනාට මේකේ අර්ථය වැඩි. නෑ නෑ මම පව කරලා නෑ මං ඉන්නේ මෙහෙමයි මෙහෙමයි මං දන් දෙන කෙනෙක් මං සිල් ලකින කෙනෙක් මං භාවනා කෙනෙක් කිව්වට ඒ කෙනාට හරිම අමාරුයි තේරුම් අරගන්න ඉස්සරහටත් මම තවදුරටත් ආධුනිකයෙක් වාගේ ඉස්සරහටත් මම තවදුරටත් නවකයෙක් වාගේ මේ කායි වුණත් දැනගෙන ඉගෙනගෙන මම ජාම බේර ගන්න ඕනේ කියන කාරණාව එන්නේ නෑ මේ දැනටමත් අයියා වෙලා අක්කා වෙලා කැහගෙන අඳුර පාගෙන ඉන්න කෙනාට. ඉතින් ඒක ඒ කෙනාට කොහොම තේරුම් කරන්න දන්නේ නැහැ. ඉතින් කොහොම කොහම හැබැයි සමාජලට කණේ පාර වදිනවා. ඒ කොහොම වුණත් වඩනවා මැරෙන්න ඉස්සලා දැනගත්තොත් එහෙම මේ විදියට ඉඳලා බෑ කොයි වෙලාවකරි මේක තේරුම් අරගන්න ඕනේ. අහිංසකව ආධුනිකෙක් වාසේ වැඩ කරන්න. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට අපි ආධ්‍යාත්මික ගමනට පිළිඹුණාට පස්සේ අපි දහම් පාතල් යන, නිතිපතා පන්තල් යන, මල් පහන් පූජා කරන මට්ටමට ආපුවම අපිට මිනිස්සු ඇත්තටම ස්තුති කරනවා. ඇදිච්ච මිනිස්සු ස්තුති කරන මේ බරපතල දේවල් වලට ගිහිල්ලා නෙවෙයි. කොහොමද වුණත් අනේ මේ මාසෙ කොහොමඩක්වත් මෙහෙමයි කියලා ස්තුති වෙනවා. ඒක හොඳට හිටියේද නරකට හිටියේද කියන්න බෑ. මම ඉස්සල්ලාම ඒ වගේ පටන් අරගෙන යනකොට මම ගමේ පන්සලේ සිල් ගන්න පටන් ගත්තා. ඉතින් ඔක්කොටම හරි පුදුමයි. මේ විශ්වවිද්‍යාලේ යන ළමයෙක් සිල් ගන්නවයි කියලා. ඉතින් ඔක්කොමලා දැකපුවාම අපේ අම්මටත් හරි සන්තෝසයි. දැන් පොඩි එකා උපාසක මහත්තයෙක් වෙලා කියලා සන්තෝෂයක් තියෙනවා. ඊට පස්සේ ඉන්න එක්කෙනෙක් කතා කරලා කිව්වා පුතෝ ඕකනම් හරියන්නේ නැහැ. ඔතෙන් ගියොත් එහෙම මේ බුද්ධ ආගමට යන්න හදන්නේ ඕක නෙවෙයි මීට වැඩි යමක් තියෙනවායි කියලා. හැබැයි මට තේරෙන්නේ ඔය ඔය ඉන්න කට්ටියගේ ස්තුති කිරිල්ලෙන් ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ට පාර පෙන්වන්න දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් හම්බෙලා කිව්වෝ ඔක අතහැරපන් මේක කරපන්. තව එක්කෙනෙක් අතහරින්න එපා. ඔයගොල්ලෝ ඕම හිටිච්චාවයි මම ඔබට කියලා දෙන්න කරන දේ. ඔයගොල්ලන්ට නොතේරෙන්න මේක කරපන් කියලා. ඉන්නේ වගේ අර කිව යුතු කෙනා ඨානා ඨාන දන්නේ නැතුව ඔය පොදුවේ ගල් උඩ වපුරන්න වගේ බණ කියලා හරියන්නේ නැහැ. ඒක හරියට ඒ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පුද්ගලයා තේරුම් ගන්න ඕන. ඉතින් අද තියෙන මේ මේ බුද්ධ ආගම බුද්ධ ශාසන අමාත්‍යංශින් දෙන එකනේ. ගණ්ඩම දෙයක් නැහැ. නරකට මෙහෙම කියන්න හොඳ නැහැ. මොකද මේ ඉතිසල වැඩමුළුව කරන්න තිබේ බුද්ධ ශාසන මාත්‍යංශයට. සම්ප්‍රදාන කුල ඒගොල්ලෝ එන්න බෑ කිව්වා. පෙට්‍රල් නැහැ කියලා. මම ඒකයි ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්නේ. අදටත් කතා කරනවා ස්වාමීන් වහන්සේ අපිට අවස්ථාවක් දෙන්න මම ඕන වෙලාවක ඉන්න කරන්නම්. හැබැයි මම අනිවාර්යෙන් මට සැකයක් තියෙනවා. ගෙන්නකට මම බණීදෝ කියලා. ඒ අමාත්‍යංශයට කවදාකවත් මුකුත් කරන්න බෑ. නමුත් අපිට කොහෙන් හරි පණිවිඩ එනවා. හොඳ උණයි කියලා අර ගැඹුරු තන නොතන තේරීමේ පණවිඩේ ලැබෙයිමද කියලා සාහිතිය නම් වෙන්න බෑ. අපි යම් තැනකට ගියාට පස්සේ අපිට කියන ඔయిత වැඩි එක තැනක් තියෙනවායි කියලා. හොඳයි කියන තැන. ඒ කියන්නේ අපේ කටුකුරුන්දේ ස්වාංශික වචනේ කියනවා අපි හොඳ වුණාට පස්සේ එතනදී අපිට වඩා හොඳ තැනක් පෙන්වනවා. ඒක ධර්ම න්‍යායක්. ඒකට තමයි ඕපනයික ගතිය කියලා කියන්නේ. ආ උපනායනය කරනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ හොඳ අත්හැරලා දැන් වඩා හොඳට යන්න ඕනේ කියලා. යන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන කාලකන්නිකම අපේ බාධාවට තියෙන එකම බාධාව තමයි අපේ හොඳකම. ඕ හොඳකමෙන් ගන්න දෙයක් නැහැ. ඊට වඩා හොඳ එකක් තියෙනවා. කුසලයට වැඩිය අධි කුසලයේ කියලා එකක් තියෙනවා. ඉතින් යන්නේ අධි කුසලයේ තේරුම් ගැනීමේ ඥාණය අපි ඔකට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. සම්පජාඤ්ඤය කියලා කියනවා. ඒකට තමයි මේ වෙනත් නමක් මේ සූත්‍රය අපිට ලැබිලා තියෙන්නේ. ගම්බීරේසුකෝ පනේ කෝපනස්ස ඨානා ඨානේසු පඤ්ඤා චක්කුන් නමති. මම ඉන්න තැන හොඳයි. හැබැයි මීට වැඩි එහාට යන්න ඕන. මේකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. මේ සාපේක්ෂතාවය තමයි පසුගිය අවුරුදු 100ෙම අයින්ස්ටයින් කියන විද්‍යාඥයා ලෝකෙට ඉදිරිපත් කළා පසුගිය අවුරුදු 100ෙම දක්ෂම විද්‍යාඥයයි කියලා කිව්වේ සාපේක්ෂතාවයේ මං අද ඉන්න තැන හොඳ වෙන්න පුළුවන්. ඒ හොඳ බව තම ඉදිරියට ආර්ය පරිශ්‍රණය නොකිරීමට හේතු වෙන්නත් ඉඩ තියෙනවා.